සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ජයමග රූපවාහිනී නාලිකාව තුලින් විශේෂ ධර්මදේශනා මාලාවක් හැටියට පවත්වාගෙන යනු ලබන මජ්ක්‍ධිම නිකායේහි ඒ සූත්‍ර දේශනා මාලාවේහි තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස මේ වෙලාවේ කවුරුත් කල්පනා කරන්නට ඕන මේ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පිණිස අපි මනාව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන පිළිවෙල පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන අපි ධර්ම ශ්‍රවණය කරන්නට ඕන කුමක් සඳහාද? ඇයි අපි බණ අහන්නේ කියන කාරණේ පිළිබඳව යම් ප්‍රත්‍යවේක්ෂාවක් කරගන්නට ඕන. ධර්මය ඉගෙන ගන්න ශ්‍රවණය කරන පුහුණු කරන ඇතම් පිරිස් දිහා බලපුවාම බොහෝ අය ධර්මය පුරුදු පුහුණු කරන්නේ තමන්ගේ බෞද්ධ ස්වභාවය වර්ධනය කර ගැනීම පිණිසත් ඒ වගේම බොහෝ විට අන් අය සමග තර්ක විවාද විතර්ක කරන්න ධර්මයේ පුහුණු කරන බවක් බොහෝ ධර්මය ඉගෙන ගන්න පුහුණු කරන ඇතම් පිරිස් දිහා බලපුවාම පේනවා. නමුත් අපි ධර්ම ඉගෙනගත යුත්තේ අනිත් අය සමග විවාද කරන්නවත් කලකෝලාහල ඇති කරගන්නවත් තර්ක විතර්ක කරන්නවත් නෙවෙයි. තම මතය නිවැරදි මතය විදිහට ඔප්පු කරන්නවත් අනිත් අයගේ මතය පරාද කරන්නවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයාට ධර්මයේ දේශනා කළේ අනන්ත සංසාරයෙන් දුක් විඳින්නා වූ සත්වයාට ඒ දුකෙන් නිදහස් වීම පිණිසයි. ඒ වගේම තමයි මේ චිත්තසංතානය තුළ තියෙනා වූ කෙලෙස් ධර්ම වලින් නිදහස් වීම පිණිසයි. ඉතින් විශේෂයෙන්ම මේ පින්වත් පිරිසත් ධර්මදේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමේ පරමාර්ථය හොඳට ඉස්මතු කරගන්නට ඕන. මම මේ දේශනාව අහන්නේ අන් අයට වඩා මාගේ දැනුම ප්‍රදර්ශනය කිරීමටවත් එහෙම නැත්නම් තරක විතරක කිරීමටවත් නොවන බවට මේ පින්වත් පිරිස හොඳ අදහසක් ඇති කරගන්නට ඕන. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය ශ්‍රවණය කළ යුතු පිළිවෙලක්. ධර්මයේ පුහුණු කළ යුතු පිළිවෙලක්. ඒ පිළිවෙල බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටි විද්දා කියන මේ පිළිවෙලට කෙනෙක් ධර්මයේ පුහුණු කරන්නට ඕන. සුතා කියලා කිව්වේ මුලින්ම හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ හොඳට දැනගන්න ඕන. ඒක ධර්ම ශ්‍රවණය කරලා වෙන්න පුළුවන්. පොත පොතපත පරිශීලනය කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් කරලා වෙන්න පුළුවන්. ඒ මොනම හෝ විදිහකට අපි පළමුවෙන්ම කරන්න ඕන ධර්මයේ දැනගන්න එකයි. ධර්ම ඉගෙන ගන්න එකටයි. ඒකට කියනවා සුතා. ඒ වගේම තමයි දතා කියලා කිව්වේ දැනගත්තා වූ ධර්මයේ හොඳට ධාරණය කරගන්න ඕන. මතක තියාගන්න ඕන. ඉතින් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් තමයි අද මේ සමාජයේ ගත්තහම ධර්මයේ දැනගන්න ඉගෙන ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ සඳහා අවස්ථාව තියෙනවා ඒ වගේම ධර්මයේ ඉගෙන ගැනීමෙහි නියැලෙනවා. සමහර විට ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා පටිගත කරගත් ධර්ම දේශනා හොඳට ශ්‍රවණය කරනවා පොතපත ආශ්‍රය කරනවා ඒ වගේම ධර්මයේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන උදවියත් එක්ක ධර්ම සාකච්ඡාවල යෙදෙනවා ඒ ධර්මය ඉගෙන ගන්න. නමුත් ඉගෙනගත්ත පමණින් ධර්මයේ ධාරණය කරගන්න ඇතම් පිරිසට අපහසුයි. දැනගත්තා වූ ධර්මයේ හොඳට මතක තියාගන්නත් ඕන. මුල මැද අග හොඳට පැහැදිලිව ගැටලු කිසි දෙයක් නැතුව හොඳට මතක තියාගන්න පුළුවන් නම් ඒකට කියනවා දතා කියලා. හැබැයි මෙතනදී කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන් සමහර අය කල්පනා කරනවා ධර්ම ඉගෙනගත්ත පමණින් මතක තියාගන්න අපහසුයි. සමහර විට මේ ජීවිතයේ තියෙන වැඩ රාජකාරීත් එක්ක සමහර විට වයස ගොදුවේ කල්පනා කරන අපේ වයසත් එක්ක මේ ධර්මය අපිට අමතක වෙලා යනවා. මේ මේ වගේ නොයෙක් හේතු නිසා අපිට ධර්මයේ මතක තියාගන්න අමාරුයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් කල්පනා කරන්න අපි මේ ජීවිතේ ගත කරන ගමන් තව මොනතරම් දේවල් මතක තියාගන්නවද? මේ ජීවිතේ පොඩි කාලේ වෙච්ච සිදුවීම්, තරුණ කාලේ වෙච්ච සිදුවීම්, මැදියම් කාලේ වෙච්ච සිදුවීම්, සමහර විට අවුරුදු 10 15 අතීතයේ අතීතයේ වෙච්ච දේවල් සමහර විට මතක තියනවා වෙන්න පුළුවන්. හැබැයි ධර්මය අමතකයි. එහෙම අතීතයේ බොහෝ අතීතයේ සිදුවෙච්ච දේවල් මතක තියෙන්නත් ධර්මය අමතක වෙන්නත් මොකද්ද හේතුව? මතක නැති වෙනවා නම් අමතක වෙනවා නම් සියල්ලම අමතක වෙන්න ඕන. ධර්මය අමතක වෙලා මේ ජීවිතේ සමහර සිදුවීම් මතක තියෙන හේතුව තමයි අපි ධර්මය අහනවා විතරයි ධර්මය අපි මතක තියාගන්න කළ යුතු දේ කරන්නේ නැහැ. ධර්මයේ මතක තියෙන්න නම් කරන්න ඕන දේ තමයි අහපු ධර්මය නැවත නැවත නැවත නැවත මනසිකාර කරන්න ඕන. මම මේ කාරණය මම ශ්‍රවණය කරපු මේ කාරණය මේ මේ විදිහයි කියලා නුවණින් පිරික්සනකොට මෙනෙහි කරනකොට Tamanට හොඳට මේ ධර්මය මානසිකාර කරන තරමට ධර්මයේ මතක තියාගන්න පුළුවන්. දැන් කල්පනා කරන්න සමහර විට අතීතයේ තියෙන්න පුළුවන් අවුරුදු 10කට 15කට කලින් කවුරු හරි කෙනෙක් Tamanට බැනපු අවස්ථාවක්. ඒ කියපු වචන, ඒ කියපු වෙලාව ඉස්පිල්ලක් පාපිල්ලක් නැර මතක අවස්ථා Tamanට ඇති. එතකොට ඒව අවුරුදු ගාණක් ගියත් Tamanට අමතක වෙන්නේ ඒකට හේතුව මොකද්ද? Taman තනි වෙලාවට ඒ කියපු වචනය හොඳට නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කාරණය හොඳට මතක තියෙනවා. හැබැයි ධර්මය අපි ධර්ම දේශනාවක් අහනකොට මොකද කරන්නේ? ඒ දේශනාව ආරම්භයේ ඉඳන් අවසාන වෙනකන් අහගෙන ඉන්නවා. හැබැයි මේ දේශනාව අවසන් වුණාට පස්සේ නැගිටලා යනවා මිසක් විනාඩි 10ක් 15ක් එක තැනක ඉඳලා මේ ස්වාමින් වහන්සේ කිව්ව දේශනාව මොකක්ද කියලා හොඳට නැවත නැවත පිරික්සනවා නම් මෙනෙහි කරනවා නම් ආන් ඒ කාරණේ හොඳට මතක තියාගන්න පුළුවන්. ඒ නිසා යමක් මතක තියෙන්න නම් මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත හිතන්න ඕන. එතකොට සුතා දත කියලා කිව්වේ ධාරණය කරගන්න නම් නැවත නැවත හිතන්න ඕන. ඒ වගේම තුන්වෙනි කාරණේ තමයි වචසා ಪರಿචිතා වචසා ಪರಿචිතා කියලා කිව්වේ අපි අහලා දැනගෙන ඒ ධාරණය කරගත්ත ධර්මය වචනයට හුරු කරගන්න ඕන. වචනයට හුරු කරගන්න ඕන කියලා කියන්නේ මොකක්ද? තවත් කෙනෙකුට කිසිම පැටලීමක් නැතුව ධර්මයේ ඉදිරිපත් කරන්න පුළුවන් තරමට තමන්ගේ තුල ඒ ධර්මයේ පුහුණු කරගත්තොත් අන්න ඒ කෙනාට ලාභයක් තියෙනවා ප්‍රතිලාභයක් තියෙනවා. ඒ මොකක්ද? දැන් මේ පින්නත් පිටස කල්පනා කරන්න යම් කිසි කෙනෙකුට කමටහනක් ඉගෙන ගන්නට ඕන. කමටහනක් ඉගෙන ගත්තායින් පස්සේ ඒ කමටහන මානසිකාර කරන්න නම් ඒ කෙනාට කිසිම පැටලීමක් නැතුව ඒ කමටහනේ මුල ඉඳලා අගට යනකම් හොඳට පුහුණු වෙලා තියෙන්න ඕන මතක තියෙන්න ඕන ඒක වචනයට හුරු වෙලා තියෙන මට්ටමට එනකම්. එහෙම නැතුව භාවනාව කරන්න පටන් ගත්තායින් පස්සේ භාවනාව කරගෙන යන අතරතුරදී ඒ කමටහන හරියට ධාරණය වෙලා තිබෙන්නේ නැත්තම් යම් යම් තැන්වල සැක සංකා ආවොත් තමන්ගේ හිත තුළ හටගත් චිත්ත ඒකාග්‍රතාවය බිඳින්නට පුළුවන්. උදාහරණයක් ඇටියට කියනවා නම් විශේෂයෙන්ම මේ පින්වත් පිරිස දන්නවා සතිපට්ඨාන සූත්‍රයේදී පටික්කුල සංඥාව අපිට මනසිකාර කරන්න වෙනවා. ඒ පටික්කුල සංඥාව වුණු කරනකොට ඒ කියන්නේ අප්පි මස්මින් කායේ කේසා ලෝමා නකාදන්තා යනාදි වශයෙන් මේ ශරීරයේ කෙස් ලොම් නියදත් සම් යනාදි වශයෙන් කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා මේ එකින් එක එකින් එක මනසිකාර කරන්නට ඕන පිළිකුල් වශයෙන්. එතකොට මේ කොටස් 32ම කලින් මෙයා හොඳට ගුරුවරයෙක්ගෙන් හරි පොතපතකින් හරි දැනගෙන තියෙන්න ඕන. හොඳට මතක තියාගන්නත් ඕන. හැබැයි එක සැරයක් මතක තියාගත්තට මදි භාවනා කරන්න ගත්තායින් පස්සේ භාවනා කරගෙන යනකොට අතරමඟදී සමහර විට සමහර காரணා අමතක වුණොත් ඒ කෙනාගේ තුල දියුණු වෙච්ච චිත්ත ඒකාග්‍රතාවය බිඳෙන්න පුළුවන්. සමහර විට අපි තුමු කෙස් ලොම් නියදත් සම්මස්නහර වශයෙන් කරුණු කිහිපයක් මනසිකාර කරගෙන යනකොට ඊළඟ කාරණේ මොකක්ද කියලා ඒ කාරණේ පිළිබඳ මනසිකාර කරනකොට අර තමන් ඒ තුල තිබිච්ච චිත්ත ඒකාග්‍රතාවය බිඳිනවා. ඒ නිසා තමයි ආචාර්යයන් වහන්සේලා සඳහන් කරන්නේ විශේෂයෙන්ම පටික්කුල සංඥා වගේ කමඨහන් පිළිබඳව කියනකොට ඒ කමඨහන හොඳට වචනයට හුරු කරගන්න කියලා කියනවා. තවත් කෙනෙකුට පැටලෙන්නේ නැතුව ඒ කමඨහන කියන්න පුළුවන් මට්ටමට ධර්මයේ පුහුණු කරගත්තොත් ඒ කෙනාට පැටලීමක් එන්නේ නැහැ. එයාට එක කාරණයක් මෙනෙහි කරලා ඉවර වෙනකොට අනිත් කාරණය බොහෝම ඉක්මනින් 100ට නගා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරියට නූලක අමුණපු මල් ටිකක් වගේ. නූලක අමුණපු මුතු වැට පෙලක් වගේ ඒ ධර්ම කාරණා විසිරෙන්නේ ඒ වගේම තමයි මනසානුපෙක්කිතා. මනසානුපෙක්කිතා කියලා කිව්වේ අහපු දරාගත් ධර්මය කටට හුරු කරගත්ත ධර්මය මානසිකාර කරන්නට ඕන. ඒ කියන්නේ භාවනාවට නංවන්නට ඕන. ඒ භාවනා මානසිකාරය තුල පුහුණු වෙන තරමට තමයි Tamante ඒ ධර්මය විශේෂයෙන්ම තමන් ඉගෙනගත්ත ධර්මයෙන් නියම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. තමන් විශේෂයෙන්ම තමන්ගේ ධර්මය ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒ ධර්මයේ තුල හික්මීමමයි. ඒ වගේම තමයි ditthiya suppati vidda. ditthiya suppati vidda කියලා කියන්නේ තමන්ගේ අහලා මතක තියාගෙන වචනයට හුරු කරගෙන භාවනාවෙන් දියුණු කරගත්ත ධර්මය එක අවස්ථාවක ප්‍රත්‍යක්ෂ කරනවා. ආන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම තමයි ditthiya suppati viddha කියලා කියන්නේ. දැන් අපි චතුරාර්ය සත්‍ය ධර්මය අහනවා. දුක්ඛ සත්‍ය අපි බොහෝ විට ශ්‍රවණය කරලා තියෙනවා, දැනගෙන තියෙනවා, ඒ පිළිබඳ මෙනෙහි කරලා තියෙනවා. හැබැයි දුක්ඛ සත්‍ය කියන එක ප්‍රත්‍යක්ෂ අපිට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්මය අවබෝධ වීමත් එක්ක. ඒ නිසා දැන් ditthiya suppati විද්දා කියලා කියන්නේ අන්න ඒ භාවනා මානසිකාරය තුල ඉන්න යෝගාවචරයා යම් දවසක ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන දවසක් තියෙනවාද ආන් ඒ දවසට ආන් ඒ අවස්ථාවට ඒ අවස්ථාවටපත් වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන පිළිවෙලට සුතා හොඳට ධර්ම ඉගෙන ගන්න ඕන දතා ධර්මයේ ධාරණය කර ගන්න ඕන වචසා ಪರಿචිතා ධර්මයේ වචනයට හුරු කරගන්න ඕන මනසානුපෙක්කිතා හොඳට මනසින් ඒ කියන්නේ භාවනා මනසිකාරයට යොමු වෙන්න ඕන ආන් ඒ කෙනාට තමයි මේ කීප අවස්ථාවටපත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ කාරණය ධර්ම අවවාදයක් විදියට මේ පින්නතුන්ට සිහිපත් කරමින් අද දේශනාවේ මාර්තුකාවට අපි අවතීර්ණය වෙනවා අපි අද මාර්තුකා කලේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සීහනාද වග්ගයේ සඳහන් වෙන මේ සූත්‍ර දේශනා පිළිබඳව යම් විග්‍රහයක් කරන්නට එතකොට අද අපි එක සූත්‍රයක් පිළිබඳව සාකච්ඡා කරනවා නෙමෙයි සීහනාද වග්ගය පිළිබඳ හඳුන්වා දීමක් තමයි අද මේ දේශනාවෙන් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම සීහනාද වග්ගය කියලා කියනකොට වග්ගය කියලා කියන්නේ පින්වත්නි එක්තරා කොටසකට කියන නමක්. එතකොට සීහනාද වග්ගය කියලා කියන්නේ දැන් සීහනාද කියලා කියන වචනය ගත්තොත් සීහනාද කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශනය અભිහිත ප්‍රකාශනය කියන අර්ථයෙන් තමයි සීහනාද කියලා කියන්නේ. එතකොට ඒ અભිහිත ප්‍රකාශනයන්ගෙන් යුක් ශෝත්‍ර කොටසට තමයි සීහනාද වර්ගය කියලා හඳුන්වන්නේ. දැන් සීහනාද කියනකොට මේ පින්නතුන්ට මතක් වෙනවා සිංහනාදය කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් සූත්‍රවල දේශනා කරනවා සිව්පා සතුන් අතර අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ සිංහයා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් ඇතැම් අවස්ථාවල තමන් වහන්සේව සිංහයෙකුට උපමා කරපු අවස්ථා තියෙනවා. මොකද සිව්පාවුන් අතර ශ්‍රේෂ්ඨතම වෙන්නේ සිංහයා වගේ මේ මුළු ලෝකයේම සත්වයන් අතර ශ්‍රේෂ්ඨම වෙන්නේ බුදුරජාණන් වහන්සේ. විශේෂයෙන්ම සිංහයා සිව්පා සතුන් අතර ශ්‍රේෂ්ඨ වෙනවා. ඔහුගේ නාදය ශ්‍රේෂ්ඨ වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල උන්වහන්සේ දේශනා කර විශේෂ සූත්‍ර දේශනා තියෙනවා සිංහනාද අවස්ථ සිංහනාද නාමයෙන් උන්වහන්සේ හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ සීහනාද වග්ගයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුල් සූත්‍ර දෙක ඒ නමින්ම අර්ථවත් කරනවා මොකක්ද චූල සීහනාද සූත්‍රයත් මහා සීහනාද සූත්‍රයත් නමින් එතකොට ඒ චූල සීහනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කරන්නේ සිංහනාදයක් සිංහනාදයක් කියලා කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්සේ චූලසීනාද සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි පළවෙනි ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තෙවෙනි ශ්‍රමණයා සිව්වෙනි ශ්‍රමණයා කියන මෙන්න මේ ශ්‍රමණයන් හතර දෙනාම විද්‍යමාන වෙන්නේ මේ ශාසනය විතරයි කියනවා. අන්‍ය ශාසනවල පළවෙනි දෙවෙනි තෙවෙනි තුන්වෙනි කියන මේ ශ්‍රමණයෝ පහළ වෙන්නේ නැහැ කියනවා. ඒ පළවෙනි දෙවෙනි තෙවෙනි සිව්වෙනි ශ්‍රමණයෝ කියලා කියන්නේ කවුද? සෝහන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කිය. මේ සතර මග ඵලවලටපත් වෙච්ච කිසිදු ශ්‍රාවකෙක් අන්‍ය අන්‍ය ශාසනවල පහළ නොවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට හේතුව තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව සඳහන් වෙන්නේ මේ ශාසනය තුල විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්‍ය ශාසනවල ඒ නිසා මේ කිසිම ශ්‍රාවකෙක් පහළ වෙන්නේ නැහැ. ඒක තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා. ඔබ ඕනම තැනක මේ අභීත ප්‍රකාශය කරන්න. ඕනම තැනක මේ දේශනාව සිද්ධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා. දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න සිංහනාදේ කියලා කියපුවාම ඕනම කෙනෙකුට තමන්ගේ අභීත භාවය තමන්ගේ නිවැරදි භාවය ප්‍රකාශ කරන්න පුළුවන් කරුණු සහිතව හේතු සහිතව තමා තුළ යම් ගුණයක් තියෙනවා නම් යම් නිවැරදි භාවයක් තියෙනවා නම් අන්න ඒ නිවැරදි භාවය තමා තුළ තියෙනා වූ ඒ ගුණය ඕ ලෝකයේ ඕනම තැනක ඕනම කෙනෙක් ඉදිරියේ තමන්ට ප්‍රකාශ කරන්න පුළුවන් නම් ආන් ඒකට කියනවා અભීත ප්‍රකාශය ආන් ඒකට කියනවා અભීත නාදේ කියලා එතකොට සිංහ නාදී කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් එතකොට බුදුරජාණන් වහන්සේ මේ චූලසේනාද සූත්‍රයේදී මේ ශාසනයේ විතරයි පළවෙනි දෙවෙනි තුන්වෙනි සිව්වෙනි ශ්‍රමණියෝ පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතු සහිතවමයි. ඒක සත්‍ය කාරණාවක්මයි. මොකද ඒ වෙනකොට මේ ලෝකේ තවත් ශාස්ත්‍රවරු තවත් ආගම් ඕනතරම් මේ ලෝකේ තිබ්බා. ඒ ශාස්ත්‍රවරුත් ලෝකයට කිව්වා මම තමයි මේ ලෝකයටම සරුවාක්ය. මම තමයි මේ ලෝකේ පහළ වෙච්ච පළවෙනි රහතා. Taman රහත්යයි කියාගත්ත ඕනතරම් ශාස්ත්‍රවරු හිටියා. හැබැයි ඔවුන් මේ රහත්භාවය ප්‍රකාශ කරන්නේ රහත්භාවය කියලා කියන්නේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නැතුව. රහත් වෙන මාර්ගය ගැනවත් හරියට දන්නේ නැතුව. මිත්‍යා දෘෂ්ටියක් හරපින්නාගෙන නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අභීත ප්‍රකාශය කරන්නේ හේතු ප්‍රත්‍ය ඇතිවමයි. ඒ වගේම තවත් ඊට සාක්ෂි ඇතිවමයි. එතකොට මේ චූලසීනාද සූත්‍රයෙන් ඒ පිළිබඳව මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි මහා සීහනාද සූත්‍රය. මේ සීහනාද වර්ගයේ සඳහන් වෙන දෙවෙනි සූත්‍රය තමයි මහා සීහනාද සූත්‍රය. මහා සීහනාද සූත්‍රයෙන් සාකච්ඡා කෙරෙන්නේ විශේෂයෙන්ම මේ ශාසනයේ පැවිදි වෙච්ච සුණක්කත්ත කියන භික්ෂුව මුල් කරගෙන ඒ සුණක්කත්ත කියන ස්වාමින් වහන්සේ මේ ශාසනයෙන් බැහැරට ගිහින් බුදුරජාණන් වහන්සේගේ ගුණ හරියට හඳුනගන්නට බැරුව බුදුරජාණන් වහන්සේ තුල පවතිනා වූ ඒ අසීමිත ගුණ ප්‍රත්‍යක්ෂ කරගන්නට බැරි නිසා බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම නැති කරගෙන තැන් තැන්වල බුදුරජාණන් වහන්සේට නිନ୍ଦා අපහාස කරන්න පටන් ගන්නවා. එම නිନ୍ଦා අපහාස කරන්න පටන් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ අභීත සිංහනාදයක් කරනවා සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඉදිරියේ ස්වාමින් වහන්සේලා ඉදිරියේ මහණෙනි ඒ සුණක්කත් භික්ෂුව මාගේ ගුණයන් නොදැනගෙනමයි ওই ප්‍රකාශය කරන්නේ. ජනාදි වශයෙන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී ගත්ත වීරිය. ඒ වගේම තමයි උන්වහන්සේ තුල පවතිනා වූ ਸਰවාඥතා ඥාණය. ඒ වගේම උන්වහන්සේ තුල තියෙනා වූ තථාගත බල මේ පිළිබඳව තමන් වහන්සේ තුල තියෙනා වූ ගුණ මේ පිළිබඳව අභීත කතාවක් සිද්ධ කරනවා අන්න ඒකත් සිංහනාදයක් බවට පත් වෙනවා ඒ තමයි මහා සිංහනාද සූත්‍රය එතකොට විශේෂයෙන්ම ආචාර්යයන් වහන්සේලා පෙන්වා දෙනවා මේ සිංහනාද වර්ගයට සිංහනාද කියන නම ලැබෙන්නට ඇත්තේ මේ චූල සිංහනාද සූත්‍රයත් මහා සීනාද සූත්‍රයත් පළමුවෙන්ම සංඝා කරලා තියෙන නිසා ඒ වග්ගයේ අයිති සූත්‍ර 10ටම සීහනාද වග්ගය යනුවෙන් හඳුන්වා දෙන හැටියට තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ වගේම මේ සීහනාද වග්ගයේ ඇතුළත් වෙන තවත් සූත්‍ර දේශනා බොහෝමයක් තියෙනවා මේ ශාසනයට පමණක් සීමා වෙන අන්‍ය ශාසනවල නැති ශ්‍රාවකයන් තුල තියෙනා වූ අභීත ගුණ සමුදායක් ඉස්මතු කරලා තියෙන නිසා මේ සූත්‍ර කොටසට එහෙම නැත්නම් මේ සූත්‍ර 10 එකතුවට සීහනාද වර්ගයේ අනුවෙන් හඳුන්වන බවයි ආචාර්යයන් වහන්සේලා සඳහන් කරන්නේ. එහෙනම් කාල වේලාවට අනුව අපි කල්පනා කරමු මේ සීහනාද වර්ගයේ සඳහන් වෙන එක එක සූත්‍ර දේශනාවන් අපි කෙටියෙන් විස්තර කරගන්නවා ඒ සූත්‍ර දේශනාවල අන්තර්ගතය කෙටියෙන් විස්තර කරගෙන ඒ වගේම ඇතැම් සූත්‍රවල බොහෝම වටින අවස්ථාවන් අපි කාල වේලාවට අනුව කෙටියෙන් විස්තර කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ සීහනාද වග්ගයේහි සූත්‍ර දේශනා 10ක් ඇතුළත් වෙන අතර ඒ සූත්‍ර දේශනා පළවෙනි සූත්‍රය තමයි චූල සීහනාද සූත්‍රය. ඒ වගේම මහා සීහනාද සූත්‍රය, මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, චුල්ල දුක්ඛක්ඛන්ධ සූත්‍රය, අනුමාන සූත්‍රය, චේතෝ කීල සූත්‍රය ඒ වගේම වන්නපත සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, ද්වේදා විතක්ක සූත්‍රය, විතක්ක සංතාන සූත්‍රය කියන මේ සූත්‍ර 10 තමයි සීහනාද වර්ගයේ සඳහන් වෙන සූත්‍ර දේශනා 10. එතකොට මේ සූත්‍ර දේශනා 10න් අපි පළවෙනි සූත්‍ර දේශනාව කෙටියෙන් විස්තර කරගත්තා. ඒ තමයි චූලසීනාද සූත්‍රය මුලින් සඳහන් කළ ආකාරයට පළවෙනි දෙවෙනි තෙවෙනි සිව්වෙනි ශ්‍රාවකයන් විද්‍යමාන වෙන්නේ මේ ශාසනයේ පමණක් බව. විශේෂයෙන්ම පළවෙනි ශ්‍රමණයා කියලා කිව්වේ පළවෙනි ශ්‍රාවකයා කියලා කිව්වේ කවුද? ඒ තමයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. දෙවෙනි ශ්‍රාවකයා කියලා කිව්වේ කවුද? සකදාගාමි ආර්ය ශ්‍රාවකයා. තෙවෙනි ශ්‍රාවකයා කියලා කිව්වේ කවුද? අනාගාමි උතුමන් වහන්සේ. සිව්වෙනි ශ්‍රාවකයා කියලා කිව්වේ කවුද? ඒ තමයි අරිහත්ත්වයට පත් වෙච්ච උතුමන් වහන්සේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ සතර මග සතර ඵලවලට පත් වෙච්ච උතුමන් වහන්සේලා විද්‍යමාන වෙන්නේ මේ ශාසනය විතරයි. මොකද ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ඒ උතුම් මගපලවලටපත් වෙන මාර්ගය දේශනා කරන්නේ මේ ශාසනය තුල විතරයි. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන ඒ පිළිබඳ විග්‍රහයක් කරපු සූත්‍ර දේශනාවක් තමයි චූලසීනාද සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඉදිරියේදී ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් විසින් මේ චූලසීනනාද සූත්‍රය විස්තර විභාග කොට ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසමින් ඒ දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනි සූත්‍රයේ හැටියට සඳහන් කරලා තියෙන්නේ මහා සීහනාද සූත්‍රය. මහා සීහනාද සූත්‍රයේ බොහෝ විට සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානයන් ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච බලයන් ගුණයන් ප්‍රකට කිරීම වශයෙන් කළ දේශනාවක්. එතකොට ඒ පිළිබඳවත් අපි මේ පින්නතුන්ට හැඳින්වීමක් කළා. සුණක්කත්ත කියන බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ප්‍රෝජ්ජාව ලබාගෙන හිටපු භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගැන අපහැදීමේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ප්‍රකට කරගන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් දකින්නට බැරි නිසා බුදුරජාණන් වහන්සේ ගැන අපහැදීමෙන් මේ ශාසනයෙන් ඉවත් වෙලා බුදුරජාණන් වහන්සේට නිନ୍ଦා පාස කරමින් තන තන ඇවිදිනකොට එය මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා ඉදිරියේ භාග්‍යතුන් වහන්සේගේ ගුණයන් ප්‍රකට කරන්න ප්‍රකාශ කරන්න. දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්ඩ සමහර විට මේ පින්නතුන් උනත් තමන් යම් ආයතනයක එහෙම නැත්නම් පෞල් සංස්ථාව තුල උනත් ඒ පෞල් සංස්ථාව හෝ ආයතනය ගොඩ ගන්නට බොහෝ වෙහෙස කැපකිරීම කරලා කටයුතු කරන අවස්ථාවල Tamanට යම් යම් නිନ୍ଦා අපහාස එනකොට අඩුපාඩුකම් වෙනකොට සමහර විට Tamanට ඒ ගැන යම් දුකක් ඒ වගේම ඒ ගැන යම් පීඩාවක් ඇතිවෙච්ච වෙලාවන් වල සමහර විට e පිරිස ඉදිරියේ Taman කරපු කැපකිරීම් Taman කරපු දේවල් සමහරට ප්‍රකට කරනවා. හැබැයි ඒ දේවල් Taman සමහර විට ප්‍රකට කරන්නේ චිත්ත වේදනාවෙන් තමන් ඒ කරපු කැපකිරීම වලට අනිත් අයගෙන් සාධාරණය නොවෙනකොට ඒ පිළිබඳ දේශ සහගතව කලකිරීම සහගතව ඒ කැපකිරීම පිළිබඳව කතා කරන්න පුළුවන් ඉදිරිපත් කරන්න පුළුවන් එතකොට ආන් ඒ වගේ අවස්ථාවන් වල තමන් ඒ කරපු කැපකිරීම තමන් තුල තිබිච්ච දැරීම ගුණය වගේ දේවල් කියා පාන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ද්වේෂසහගතව අනිත් අයව හෙලා දකිමින් තමන්ගේ ගුණයන් ප්‍රකට කරන කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගුණයන් ප්‍රකට කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ සිංහනාදය කරන්නේ මෛත්‍රී සහගතවමයි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශය කරන්නේ විශේෂයෙන්ම සාධාරණ හේතුවක් මතමයි. එතකොට විශේෂයෙන් කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ එතනදී ප්‍රකට කරන්නේ තමන් වහන්සේ තුල තියෙනා වූ ගුණයන් තමන් වහන්සේ තුල ඇති ඥානය තමන් වහන්සේ තුල ඇති බලයන් මේ පිළිබඳව ස්වාමින් වහන්සේලාට අභීත ප්‍රකාශයක් තමන් තුල තියෙන ගුණයක්ම ප්‍රකාශ කරනවා නමුත් බොහෝ විට අපිට වර්තමානයේ පේන්න තියෙන දෙයක් තමයි සමහර විට ගුණයන් ප්‍රකට කරනවා නැත්තා වූ ගුණයන් සමහර විට ලෝකයාට කියාපානවා. ප්‍රකට කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තමන් තුළ තියෙනා වූ ගුණයම ප්‍රකට කරපු උතුමන් වහන්සේමයි. එතකොට මේ මහා සීලනාද සූත්‍රයේ පුරාවටම බුදුරජාණන් වහන්සේ ප්‍රකට කරන්නේ තමන් වහන්සේ තුළ තිබිච්ච අභීත ගුණ ආන් ඒ නිසා තමයි ඒකට මහා සීලනාද සූත්‍රය කියලා විශේෂයෙන්ම ඒ සූත්‍රය හඳුන්වන්නේ. ඉතින් මේ සූත්‍රයත් ඉදිරියේදී ස්වාමින් වහන්සේ නමකගෙන් මේ පින්නතුන්ට බොහෝම निराවුල්ව බොහෝම පිළිවෙලකට මේ සූත්‍රය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙයි. ඒ වගේම තමයි තුන්වෙනි සූත්‍රයේ හැටියට විස්තර කරනවා මහා දුක්ඛකන්ද සූත්‍රය. මහා දුක්ඛකන්ද සූත්‍රයේදී විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ කාමයන්ගේ ආස්වාදයත් ඒ වගේම තමයි කාමයන්ගේ ආදීනමයත් ඒ වගේම නිස්සරණයක් කියන මෙන්න මේ කාරණයන් මුල් කොටගෙන ඒ පිළිබඳව දීර්ඝ දේශනයක් බොහෝම පරිපූර්ණ විස්තරයක් ඇතුළත් සූත්‍ර දේශනාවක් තමයි මහා දුක්ඛකන්ද සූත්‍රය. විශේෂයෙන්ම එතනදී අපි කල්පනා කරන්න ඕන දෙයක් තමයි මේ මහා දුක්ඛකන්ද සූත්‍රයේදී විශේෂයෙන්ම මේ ශාසනය ප්‍රකට කරන බොහොම වැදගත් දෙයක් වෙන ශාසනවල නැති මේ ශාසනයට විතරක් සීමා වෙච්ච බොහොම ගැඹුරු අර්ථයක් තියෙන ධර්මකාරණ රාශියක් ඉස්මතු කරන සූත්‍ර දේශනාවක් තමයි මහා දුක්ඛකන්ද සූත්‍රය. දැන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අනිත් ශාසනවල තිබුණේ ගොඩාක්ම අත්තිකිල මතානු යෝගී මුල් කරගත්ත ප්‍රතිපදාවක්. ඒ මොකද ඔවුන් විශේෂයෙන්ම කාමයන් දුකයි කියලා දැනගෙන හිටිය තමයි. හැබැයි කාමයන්ගෙන් නිදහස් වෙන්න ඔවුන් තෝරගත්ත ක්‍රමය මොකක්ද මේ ශරීරයට පුළුවන් තරම් දුක් දීම. සමහර අය මහා සීතලේ ගංගාවල බැහැලා හිටියා. ඒ වගේම තමයි මහා ගිනි අවුවේ ගිනි ගොඩවල් ගහගෙන ගිනි ගොඩක් මැද්දට වෙලා මේ ශරීරය තැව්වා. ඒ වගේම තමයි බොහෝ කාලයක් ඔළුවෙන් හිටගෙන හිටියා. මේ වගේ දුෂ්කර ප්‍රතිපදා අනුගමනය කළා පරම නිෂ්ඨාව ලබා ගන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ අතර ඇතැම් පිරිසක් මොකද කළේ මේ ශරීරයට පුළුවන් තරම් සැප දුන්නොත් තමයි නියම ප්‍රතිපදාව කියලා ඒ වගේම තමයි පරම නිෂ්ඨාවට පැමිණෙන්නට පුළුවන් කියලා හිතාගෙන පුළුවන් තරම් මේ ශරීරයට සැප දුන්නා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී ප්‍රකට කරනවා මහා දුක්ඛකන්ද සූත්‍රයේදී මේ කාමයෝ කියලා කියන්නේ මහා දුකක්. හැබැයි ඒ කාමයන් තුල ආස්වාදයකුත් තියෙනවා ඒ වගේම කාමයන්ගේ ආදීනමේකුත් තියෙනවා අන්න ඒ දේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට ප්‍රකට කළා බොහෝ අය දකින්නේ කාමයන්ගේ ආස්වාදේ පමණයි කාමයන්ගේ ආදීනමේ ප්‍රකට කරගන්න සමත් වෙන්නේ නැහැ ඒ වගේම තමයි ඒ කාමයන් නිසා විඳින්න වෙන දුක් සමහරක් අයට තේරුම් ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය විස්තර කරනවා කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදී කියලා කියන්නේ මොකද්ද? යමක තියෙන සැප උපදවන ස්වභාවයක් තියෙනවා නම් ප්‍රියමනාප ගතියක් තියෙනවා නම් ඒ තමයි ආස්වාදී කියලා කියන්නේ. ආදීනවේ කියලා කියන්නේ මොකක්ද? ආදීනවේ කියලා කියන්නේ යමක තියෙන දුක් උපදවන පීඩාකාරී ගතිය. එතකොට දැන් විශේෂයෙන්ම මේ පින්නතුන් කල්පනා කරන්න මේ ලෝකේ ආස්වාදයක් නැත්තම් කිසිම කෙනෙක් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට දකින මේ රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් ගන්න ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට ලැබෙන ස්පර්ශ මේ දේවල් වල සැපයක් නැත්නම් කිසිම කෙනෙක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලෙන්නේ නැහැ. ඒවට ඇලෙන්නේ ඒ වාගේ සැපයක් සොම්නසක් තියෙන නිසා. එතකොට අන්න ඒ සැප උපදවන ගතිය ඒ සතුට වෙන ගතිය තමයි යමක තියෙන ආස්වාදය කියලා කියන්නේ. ඒ වගේම තමයි ඒ අපි සැපයි සුන්දරයි සතුටුයි කියලා ලං කරගන්න ඒ කාමයන්ගේම විශාල වූ ආදීනවයක් තියෙනවා. ඒ ආදීනවය කියලා කියන්නේ මොකක්ද? ඒ කාමයන් නිසා විඳින දුක්. දැන් කල්පනා කරන්න සමහර අයට මේ ඇහැ කරනාසේ දිව ශරීරයේ පිනවන්න අප්‍රමාණ වෙහෙසෙන්න වෙලා තියෙනවා. දැන් සමහර අය ජීවිත කාලෙම බැල මෙහෙවරකම් කරන්න වෙලා තියෙනවා. මුදල් උපයන්න වෙලා තියෙනවා. මොනවටද? ඒ තමන්ගේ මේ ශරීරය පිනවන්නත් තමන් ලං කරගත් ඇත්තන්ගේ ඒ ශරීර පෝෂණය කරන්නත් ඒ වගේම තමයි සමහර අය මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලං කරගන්න ගිහිල්ලා අප්‍රමාණ අකුසල් රැස් කරගන්නවා සමහර අය ප්‍රාණඝාත කරනවා අදත්තාදාන කරනවා කාමිත්‍යාචාරය කරනවා බොරු කියනවා රහමෙර පාවිච්චි කරනවා ඉන් අනතුරුව මොකද වෙන්නේ අපාගාමී වෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. සමහර අය කල්ප ගණන් නිර්වන් වලට වැටිලා අනන්ත අප්‍රමාණ निराදුක් විඳින්න වෙලා තියෙනවා. එතකොට අන්න ඒ දේවල් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේවා තමයි කාමයන්ගේ ආදීනව. ඒ වගේම තමයි නිස්සරණය කියලා එකක් තියෙනවා. නිස්සරණය කියලා කියන්නේ චන්ද රාග ප්‍රහාණය. ඒ කියන්නේ කාමයන් පිළිබඳ තියෙන ඇලීම ප්‍රහාණය කළොත් ආන් ඒකට කියනවා නිස්සරණය. මෙන්න මේ පිළිබඳව විග්‍රහ කරලා දේශනා කරපු සූත්‍ර දේශනාව තමයි මහා දුක්ඛකන්ද සූත්‍රය කියලා කියන්නේ. ඒ වගේම තමයි චූල දුක්ඛකන්ද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ තමයි හතරවෙනි සූත්‍රය. හතරවෙනි සූත්‍රය චූල දුක්ඛකන්ද සූත්‍රය මේ චූල දුක්ඛකන්ද සූත්‍රයේ සඳහන් වෙන්නේ මහානාම කියන රජතුමාට තමන්ගේ සිතේ ඇතිවන ඇතැම් අකුසල ධර්මයන් පිළිබඳව ඒ අකුසලයන් හටගන්න හේතුව මොකක්ද කියලා ඇතිවෙච්ච ඒ ප්‍රශ්නය ගැටලුව මුල් කරගෙන ඇතිවෙච්ච ධර්ම සංවාදයේ තමයි චූල දුක්ඛකන්ද සූත්‍රය කියලා කියන්නේ. මොකද මහානාම රජතුමා කියලා කියන්නේ සකදාගාමි ආරි ශ්‍රාවකයෙක්. එතකොට එතුමා විශේෂයෙන්ම සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ සංයෝජනය ප්‍රහාණය කරගත්ත. ඒ වගේම කාමරාග, පටිඝ කියන මේ ධර්ම මුලින්ම ප්‍රහාණය නොකටත් යම් පමනකට පාලනය කරගත්ත කෙනෙක් තමයි සකදාගාමි ආරි ශ්‍රාවකෙක් කියලා කියන්නේ. ඉතින් මෙතුමාට තමන්ගේ හිත ගැන ප්‍රශ්නයක් ආවා ඇතැම් අවස්ථාවල ඇතැම් තැන්වල මේ රජතුමාගේ හිත අකුසලයන්ගෙන් යට වුණා. එතකොට රජතුමා කල්පනා කරනවා සකදාගාමි ආරි ශ්‍රාවකෙක් වෙච්ච මා තුල මෙවැනි අකුසල් හටගන්න හේතුව මොකද්ද? මේ වගේ ඇතැම් ඇතැම් අකුසලයන් හටගන්න හේතුව මොකක්ද කියලා විමසනකොට බුදුරජාණන් වහන්සේගෙන් මේකට කරුණු දැනගන්න හිතුවා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේගෙන් කරුණු විමසනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා රජතුමාට රජතුමනි ඔබ සකදාගාමී තත්වයටපත් වුණා කියලා කියන්නේ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ තුන් සංයෝජනිය පමණයි ප්‍රහාණය කරලා තියෙන්නේ. ඔබ තුල තාම කාමරාග පටිග මාන උද්දච්ච අවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන ධර්මය ප්‍රහාණය වෙලා නැහැ. යම් කිසි කෙනෙකුට කාමරාග පටිග වැනි විතර්ක වලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ අනාගාමී තත්ත්වයටපත් උනොත් පමණයි. ඒ වගේම තමයි හිතේ හටගන්න සියලු කෙලෙස් වලින් නිදහස් වුණා කියලා කෙනෙකුට සැහැල්ලු වෙන්නට පුළුවන් අරිහත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට විතරයි. මොකද උද්ධම් භාගිය සංයෝජනත් ඕරම් භාගිය මේ සංයෝජනත් කියන මේ සංයෝජන 10ම ප්‍රහාණය වෙන්නේ අරිහතුන් වහන්සේට පමණයි. ඒ නිසා ඔබතුමාගේ හිතේ මෙවැනි චිත්ත විපර්යාස ඇති වෙන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ පිළිබඳව කළ දේශනාව තමයි විශේෂයෙන්ම චූල දුක්ඛකන්ද සූත්‍රයෙන් විස්තර වෙන්නේ. ඒ වගේම තමයි පස්වෙනි සූත්‍ර දේශනාව අනුමාන සූත්‍රය මේ අනුමාන සූත්‍රයෙන් විස්තර කරන්නේ මට අවවාද කරන්න කියලා යම්කිසි කෙනෙක් සබ්‍රාහ්මචාරින් වහන්සේලාට ආරාධනා කළත් ඒ කියන්නේ යම්කිසි කෙනෙක් පිරිසක් ඉදිරියට ගිහිල්ලා කියනවා අපි හිතමු පවුලක හෝ එහෙම නැත්නම් පැවිදි පිරිස අතර හරි එක ස්වාමින් වහන්සේ කෙනෙක් තමන් එක්ක එකට වාසය කරන වැඩිහිටි ස්වාමින් වහන්සේලාට ආරාධනාවක් කරනවා මට ඔබ වහන්සේලා අවවාද අනුශාසනා කරන්න ඕන මම ඔබ වහන්සේලා ගුරුවරේ ගුරුවරුන් හැටියට සලකනවා කියලා ආරාධනාවක් කළත් ඇතැම් ශ්‍රමණියෝ ඉන්නවයි කියනවා අවවාද කරන්න නුසුදුසුයි. Tamanට ඕනම දෙයක් කියන්න මම ඕනම දෙයක් අහන්නම් කියලා ආරාධනාවක් කළත් සමහර අය ඉන්නවයි කියනවා ඒ අයට අවවාද කරන්න සුදුසු නෑ කියනවා. නුසුදුසුයි කියනවා. නමුත් සමහර අය ඉන්නවයි කියනවා මේ ශාසනේ මට අවවාද කරන්න කියලා ආරාධනා නොකලත් ඒ අයට අවවාද කරන්න සුදුසු අය ඉන්නවයි කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මට අවවාද කරන්න කියලා ආරාධනා කළත් කීකරු නැත්තම් සුවච භාවය කියන එක නැත්තම් එහෙම ශ්‍රාවකයන්ට අවවාද කරන එක වටින්නේ නැහැ කියනවා. අවවාද නොකළ යුතුයි කියනවා. නමුත් ඇතම් ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා මේ ශාසනය හරි කීකරුයි, සුවචයි. අන්න ඔවුන්ට අවවාද කරන්න කියලා ආරාධනා නොකලත් ඔවුන්ට අවවාද කරනවා නම් ඒක හරි වටිනවයි කියනවා. එතකොට මේ සුවච භාවය කියලා කියන්නේ මොකක්ද? කීකරුකම. දැන් සමහර අය ඉන්නවා අවවාද කරන්න කියලා ආරාධනා කළත් අවවාද කරනකොට ඒ දේවල් අහගෙන හිටියත් ඒ අවවාදයේ හික්මෙන්නේ නැහැ. සුවච භාවයේ කියලා කියන්නේ පින්වත්නි අවවාද කරනකොට අවවාදය අහගෙන ඉන්න එක විතරක් නෙමෙයි. ඒ අවවාදයේ ගෞරවයෙන් අහගෙන ඉන්නත් ඕන ගෞරවයෙන් පිළිගන්නත් ඕන ගෞරවයෙන් අවවාදයේ හික්මෙන්නත් ඕන. හැබැයි ගෞරවයෙන් අහගෙන ඉන්නවා වගේ පෙන්නලා ඒ අවවාදයට අනුව හික්මෙන්නේ නැත්නම් ආන් ඒක සුවච භාවයට අයිති කාරණයක් නෙමෙයි. සුවච භාවය කියලා කියන්නේ කීකරුකම කියලා කියන්නෙම යම් කිසි වැඩිහිටියෙක් කෙනෙකුට අවවාදයක් කරනකොට ඒ අවවාදේ හික්මනවා නම් ආන්ගේ හික්මීමමයි සුවචභාවය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනුමාන සූත්‍රයේදී දේශනා කරනවා එවැනි සුවචභාවයන් ඇති කරන කරුණු 10ක් මුල් කොටගෙන අවවාද කළ යුතු අවවාද නොකළ යුතු පුද්ගලයෝ කීප දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ වගේම තමයි 6 වෙනි සූත්‍රය මේ සීහනාද වර්ගයේ සඳහන් වෙන චේතෝ කීල සූත්‍රය. චේතෝ කීල සූත්‍රය කියලා කියන්නේ විශේෂයෙන්ම චේතෝ කීල කියලා කියන්නේ මේ හිතේ හටගත් අකුසල් කීපයක් පිළිබඳව කරන විග්‍රහයක් මේ හිත කෙලෙසෙන ඒ වගේම තමයි හිත බැඳ තබන අකුසල ධර්මයන් කීපයක් මුල් කොටගෙන ඒ අකුසලයන්ගෙන් නිදහස් වෙච්ච ශ්‍රාවකයා ගැනත් මේ අකුසලයන්ට යටපත් වෙච්ච ශ්‍රාවකයා ගැනත් බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක් තමයි චේතෝකීල සූත්‍රයෙන් අපට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කියනවා බුදුන් දහන් සඟුන් ඒ වගේම ශික්ෂාව ගැන කියන මෙන්න මේ කරුණු හතර ගැන සැකකිරීමත් ඒ වගේම තමයි ශ්‍රබ්‍රාහ්මචාරීන් සමග ගැටීමක් කියන මෙන්න මේ කරුණු පහ කෙනෙකුගේ හිත කෙලසන කිලිටි කරන කරුණු පහක් මේ කරුණු පහත් ඒ වගේම තවත් කරුණු පහක් ගැන කතා කරනවා තමන්ගේ හිත බැඳ තබන ඒ තමයි කාමයන් පිළිබඳ දැඩි ඇලීම තමන්ගේ ශරීරය පිළිබඳ තියෙන ඇලීම ඒ වගේම තමයි බාහිර රූපේ ඇලීම ඒ වගේම තමයි පමන නොදැන ආහාර ඇරගෙන නිින්දේ ඇලී වාසය කිරීම ඒ වගේම පස්වෙනි කාරණයක් කියනවා යම්කිසි දේවනිකායක ඉපදීමේ අරමුණින් කුසල් දහම් දියුණු කිරීම කියන මෙන්න මේ කරුණු පහ හිත බැඳ තබන කරුණු පහක් හැටියටත් අවසානයේටම තව කරුණු පහක් පෙන්නනවා කොහොමද? මේ මුල් කරුණු පහත් දෙවෙනි කරුණු පහත් යටපත් කරගත්තේ යම් භික්ෂුවක් ඉන්නවා නම් ඡන්ද චිත්ත විරිය විමංශා කියන සතර ඉර්ධිපාදත් ඒ වගේම මේ කරුණු හතරම මුල් කරගත්ත වීරයක් කියන මෙන්න මේ කරුණු 15න් යුක්ත යම් ශ්‍රාවකෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා මේ හිතේ තියෙන සියලු කෙලෙස් වලින් නිදහස් වෙච්ච භික්ෂුවක් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් ඒ තමයි චේතෝ කීල සූත්‍රයෙන් විග්‍රහ කරන කරුණු. ඒ වගේම තමයි හත්වෙනි සූත්‍ර දේශනාව හැටියට විග්‍රහ කරනවා වන්නපත සූත්‍රය. වන්නපත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් භික්ෂුවක් වනසෙනසුණක් නගරයක් ජනපදයක් පුද්ගලයෙක් ඇසුරු කොට දිගින් දිගටම වාසය කරනවාද නැද්ද කියන කාරණය තීරණය කරන්න හේතු වෙන කරුණු. ඒ කියන්නේ දැන් සමහර විට කල්පනා කරන්න මේ පින්නතුන් බොහෝ විට අහලා ඇති දැකලා ඇති ඇතම් භික්ෂුන් වහන්සේලා බොහෝ විට එකම සේනාසනයක වාසය කරන්නේ නැහැ. සමහර විට කෙටි කාලයක් එක සෙනසුනක වාසය කරලා හිටි හැටියේ මේ සෙනසුන අතහැරලා වෙන සෙනසුනකට යනවා. මේ විදිහට සෙනසුනෙන් සෙනසුනට මාරු වෙනවා. ඇතම් ස්වාමින් වහන්සේලා ඒ තමන් හිටපු සේනාසනෙම ඇසුරු කරගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වන්නපත සූත්‍රයේදී දේශනා කරන්නේ යම් භික්ෂුවක් යම් සේනාසනයක් වනාන්තරයක් අරණ්‍යයක් එහෙම නැත්නම් විහාරයක් එහෙම නැත්නම් යම් පුද්ගලයෙක් ආශ්‍රය කරගෙන ඒ ස්ථානයේ දිගින් දිගටම ආශ්‍රය කරනවද නැද්ද කියන ඒ කාරණය තීරණය කරන්න ඕන හේතු කීපයක් තියෙනවා ඒ හේතු තමයි තමන් ඒ වාසය කරන සෙනසුන ස්ථානය එහෙම නැත්නම් ඒ ඉන්න තැන පුද්ගලයෝ තමන්ගේ සිහිය පිරිහෙන්න හේතු වෙනවා තමන් දියුණු කරගත්ත සමාධිය පිරිහෙන්න හේතු වෙනවා කෙලෙස් වැඩෙන්න හේතු වෙනවා ඒ වගේම තමන්ගේ වීරිය හීන වෙන්න හේතු වෙනවා නම් ආන් ඒ වගේ වනසෙනසුන් ඒ වගේ අරණ්‍ය ඒ වගේ ස්ථාන ඒ වගේ පුද්ගලයෝ අතෑරිය යුතුයි වර්ජනය කළ යුතුයි ඒ අය අතෑරලා නික්මිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි යම් කිසි භික්ෂුවක් යම් වනාන්තරයක් සේනාසනයක් ඒ වගේම තමයි ආරාමයක් ආශ්‍රය කරනකොට තමන්ගේ තුල තියෙන සිහිය දියුණු වෙනවා සමාධිය දියුණු වෙනවා ඒ වගේම තමයි වීරිය වැඩෙනවා ඒ වගේම තමයි කුසලය දියුණු වෙනවා නම් ඒ වගේ සේනාසන දිගින් දිගටම ආශ්‍රය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පෙන්නනවා හැබැයි යම් කිසි කෙනෙක් යම් වනසෙනසුණක් යම් පුද්ගලයෙක් අතෑරලා යන්නේ තමන්ට යැපීම පිණිස අවශ්‍ය වෙන චීවර, සේනාසන, පිණ්ඩපාතය, ගිලාන ප්‍රත්‍යය කියන මේ සිව්පසයේ අඩු ලුහුඩුකම් නිසා කෙනෙක් යම් ස්ථානයක් යම් පුද්ගලයෙක් වර්ජනය කරනවා නම් අතාරිනවා නම් ඒක ඒ ස්ථානයේ සේනාසනෙ අතාරින්න වෙන අතාරින්න ඕන කාරණයක් නෙවෙයි කියනවා. එය ඉවසීමෙන් දරාගත යුතුයි. එන යම් තනක් අතාරිනවා නම් අතාරින්න ඕන යම් සේනාසනයක් පුද්ගලයෙක් ස්ථානයක් වර්ජනය කරනවා නම් වර්ජනය කරන්න ඕන තමන්ගේ සිහිය, තමන්ගේ නුවණ, තමන්ගේ සමාධිය පිරිනවනවා නම් පමණයි. ඉතින් කාල වේලාව ඉක්ම යන නිසා අනික් සූත්‍ර තුන බොහෝම කෙටියෙන් මේ පින්නතොණ්ඩ විග්‍රහ කරනවා. අටවෙනි සූත්‍රය තමයි මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රයේදී විශේෂයෙන්ම විස්තර කරන්නේ චක්කු සෝතාදී ද්වාදසායතන නිසා විඥානයේ හට ගැනීමත් ඒ වගේම තමයි විඥානයේ නිසා ස්පර්ශය හට ගන්න ආකාරයත් මේ විදිහට එකින් එක කාරණය නිසා යමක් ප්‍රත්‍ය කරගෙන තවත් දෙයක් හටගෙන විශේෂයෙන්ම තණ්හා, ditthi, මාන කියන මේ ප්‍රපංච ධර්ම ඇති වෙන ආකාරයත් ද්වාදස ආයතන මුල් කරගෙන ඒ ප්‍රපංච කියන පාප ධර්ම ඇති වෙන ආකාරයත් ඒ වගේම තමයි මේ ප්‍රපංච ධර්ම වලින් නිදහස් වෙන ආකාරයත් මනාව දේශනා කරපු සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. ඒ වගේම නවවෙනි සූත්‍රය තමයි ද්වේදා විතක්ක සූත්‍රය. මේ ද්වේදා විතක්ක සූත්‍රය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්සේලාට මහණෙනි මම බුදු වීමට පෙරම බෝධිසත්ව කාලයේදී මගේ හිත තුළ ඇතිවෙච්ච විතර්ක කොටස් දෙකක් විදිහට මම දැක්කා. මොනවාද අකුසල විතර්කත් කුසල විතර්කත් කියන කොටස් දෙක. එතකොට මගේ හිත තුළ අකුසල විතර්ක හටගත්තාම ඒ අකුසල විතර්කවල දෝෂය පිරික්සමි. කුසල විතර්කවලටම මගේ හිත බර කරගත්ත හැටිත් ඒ වගේ මේ කුසල විතරකවල හිත සමාදම් කරවපු බෝසතාණන් වහන්සේගේ හිත සමාධිගත වෙච්ච ආකාරයත් ඒ සමාධිය තුල වර්ධනය කරගත්ත ධානයනුත් ඒ වගේම එතෙන් පටන් උන්වහන්සේ තමන්ගේ තුල ඒ සමාධිය පාදක කොටගෙන දියුණු කරගත්ත ඥානයන් පිළිබඳවත් කරන විග්‍රහය තමයි ද්වේදා විතක්ක සූත්‍රයෙන් විස්තර කරන්නේ. ඒ වගේම 10 වෙනි සූත්‍රය තමයි විතක්ක සංඨාන සූත්‍රය. විතක්ක සංඨාන සූත්‍රයෙන් සඳහන් වෙන්නේ විදර්ශනාව සඳහා යෙදුණු භික්ෂුවගේ හිතේ පහළ වෙන ලෝභ දේශ මොහ සහගත සිතුවිලි ජය ගන්න ආකාරය ප්‍රහාණය කරන පිළිවෙල කරුණු පහක් මුල් කොටගෙන තමන්ගේ හිතේ හටගන්න ලෝභ දේශ මෝහ සහගත විතර්ක ප්‍රහාණය කරන පිළිවෙල මනාව දේශනා කරමින් කරපු සූත්‍රයක් තමයි විතක්ක సంతාන සූත්‍රය කියලා කියන්නේ. ඉතින් සීහනාද වර්ගයේ සඳහන් වෙන මේ සූත්‍ර 10 අපි කෙටියෙන් විග්‍රහ කරගත්තා. අපි ආරාධනා කරනවා මේ පින්නතුන්ට ඉදිරියේදී මේ සූත්‍ර දේශනා 10 තනි තනිව ස්වාමින් වහන්සේලා විසින් දේශනා කරනවා ඒ සූත්‍ර දේශනා මනාව ශ්‍රවණය කරමින් මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන කරුණු තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගනිමින් මේ ගොහර බීර සංසාර ගමනින් නිදහස් වීම පිණිස මේ ධර්ම පරයය ඒකාන්ත කුසලයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති Thank you.